කාරුණික පින්වතුනි මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය නා උයනේ අරිය ධම්මමා හිමිපාණන් වහන්සේ විසින් නමෝතස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝතස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ආවාසෝ ච කුලං ලාභෝ ගනෝ කම්මං ච පංචමං අද්ධානං යාති ආබාධෝ ගන්තෝ ඉද්දී කිතේදසාති ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට ඇති සමත විපස්සනා භාවනා මාර්ගය අනුගමනය කරනු කැමති යෝගාවචරයා විසින් ලොක කොඩා ඵලිබෝධ සිඳ දමා භාවනාට සෝදානම් විය යුතු වෙනවා. එයින් විශේෂ ලොකු ඵලිබෝධ වශයෙන් 10ක් තියෙනවා. ඒ 10 තේරුම් අරගෙන තිබීමෙන් ඒ ඵලිබෝධ නොවන ආකාරයට පවතින්න පුළුවන්කම ලැබෙනවා. ආවාසෝ කියන්නේ තමන්ගේ සේනාසනය. තමන්ගේ සේනාසනයෙහි වැඩි වගකීමක් තියෙන යෝගාවචරයෙකුට භාවනාව අපහසු වෙනවා. කුලං කියන්නේ තමන්ගේ ඥාති කුල සහ දායක කුල. ඒ අත්සන් කෙරෙහි අධිකව ස්නේහය හැලීම බැඳීම ඇතොත් භාවනාවට බාධාවක් වෙනවා. ලාභෝ කියන්නේ සිව්පස ලාභය. ධර්ම දේශනා ආදීන් සුප්‍රසිද්ධ භාවයට පැමිණීමෙන් ලැබෙන ආමිස ලාභයන් නිසාම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාදීන්ගේ ලාභ සත්කාරයන් නිසාම භාවනාවට බාධා වෙනවා. ගණෝ කියන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ අධ්‍යාපනයේ ලබන භික්ෂූන් වහන්සේලාට උගන්වමින් සිටිනවා නම් ඒකද භාවනාවට පරිබෝධයක් වෙනවා. ඒ කියන්නේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා උපසම්පන්න අනුපසම්පන්න ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා උගන්වමින් පුහුණු කරමින් ගත කිරීම භාවනාවට බාධාවක් වෙනවා. කම්මං කියන්නේ මෙතන නව කර්මාන්ත නොයේ කුටි සෙනසුන් ගොඩනැගිලි සංවිධානයේදී සිටියොත් භාවනාවට බාධා වෙනවා. අද්ධානං කියන්නේ දීර්ඝ ගමන් විදේශ ගමන් බොහෝ දීර්ඝ ගමන් යනවා නම් ඒකද භාවනාවට බාධාවක් වෙනවා. ඥාති කියන්නේ තවත් ඥාතීන් වශයෙන් සමාත පිහිටෙල්ල සිටින සමීකෝද දරෝද ඥාතීන්ගේ කටයුතු සඳහා දෙදීමෙන් භාවනාවට බාධා වෙනවා. විශේෂයෙන් ශාසනික වශයෙන් ආචාර්යෝපාධ්‍යාන් වහන්සේලා පවා ගිලන් වූ අවස්ථාවන් වැනි අවස්ථාවන්හිදී ඒ ඥාති පරිබෝධයේ වශයෙන් භාවනාවට බාධා වෙනවා. ආබාධෝ කියන්නේ ශාරීරික වශයෙන් ඇති නොයෙක් අසනීපකම් අසනීපයත්වත් ඒවා සුව කරගෙනම භාවනාවට සෝදානම් විය යුතු වෙනවා. දන්තෝ කියන්නේ තමන් පරිහරණය කරන වාචෝද්ගත කොට ඇති ග්‍රන්ථ පරිහරණය කියන්නේ සත්‍යයන මානසිකාරාදී වශයෙන් ත්‍රිපිටක ධර්මයේ හදාරමින් හෝ සත්‍යයනා කරමින් කාලය ගෙවනවා නම් ඒද භාවනාවට බාධාවක් වෙනවා. ඉද්ධිය කියන්නේ මෙතන විකුරුවන ඉර්ධිය ආදිය කවර විදිහේ හෝ ඉර්ධියක් සමාවෙත ඇතොත් ඒක විපස්සනා භාවනාවට බාධා වෙනවා සමතේට බාධාවක් නොවෙන්න පුළුවන්. මේ මහා පරිබෝධයන්ගෙන් ලැබෙගලම භාවනාවට යෙදීම අත්‍යවශ්‍ය වෙනවා. අනික් කාරණය කුඩා පරිබෝධක් තමා සිඳගෙන භාවනාවට සෝදානම් විය යුතු වෙනවා. කිසකේ රවුල් බහා ගැනීම, නියපතු බහා ගැනීම, ශරීරයේ දොස් හැවිසී යතුත් උද්ධ විරේචන, අදෝ විරේචන, නත්තුකම්ම ආදීන් ශරීරයේ නිරෝගී බවට සැහැල්ලු බවට පමුණවා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. තමන් පරිහරණය කරන ආවාස කුටි දේවල් ඇඳ කොට ඇතිලි කොට මෙත් ආදී පිළිදැගුම් කළ යුතු නම් ඒවා කල්ැතුව පිළිදැගුම් කළ යුතු වෙනවා. මලු පෙත් මං හැමදේම තන් පෙරහා තැබීම කැසිකිලි වැසිකිලි පවිත්‍රතාවෙන් තබා ගැනීම මේවා කුද්දක පරිබෝධ හැටියට හැඳින්වෙනවා. එවාගෙම කල්යාණ මිත්‍රයන් වහන්සේ ළමක්ම භාවනා කමඨහන් ගැනීමද තෝරාගත යුතු වෙනවා. යෝච ගරුභාවනීයෝ වත්තාච වචනක්ඛම ගම්භීරංච කතං කත්තා නොචත්තානේ නියෝජය කියන ගුණාංග හතක් ඇති කල්යාණ මිත්‍රයන් සුලබ නැහැ ඒ කල්යාණ මිත්‍රයෙකු සොයා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා යෝච කියන්නේ සීලාදී ගුණ නිසා ප්‍රේභාවයක් කල්යාණ මිත්‍රයා කෙරෙහි පවතින්නට ඕනේ ගරු කියන්නේ ලොකු කොඩා සුළු උවද ලොකු ආපත්‍ති කුඩා ආපත්‍ති කියලා වෙනසක් නැතුව කුඩා ඇවත පවා ගෞරවයෙන් ආරක්ෂා කරන එයින්ම ගරු කටයුතු කල්යාණ මිත්‍රයෙක් වන්නට ඕනේ. භාවනීයෝ කියන්නේ සමති විපස්සනා භාවනාවෙන් සම්භාවනාවත්වයටපත් වූ උතුමෙක් වෙන්නට ඕන. එවාගෙම වත්තාති කියන්නේ තමන් ආශ්‍රය කරන ශිෂ්‍යයන් කෙරෙහි කනුකම්පාවෙන් ලොකු කුඩා වර්ධ කියා දෙන කල්යාණ මිත්‍රයෙක් වෙන්නට ඕනේ. වචනක්කම කියන්නේ සමහර විට අකීකරු ශිෂ්‍යයන්ගේ හෝ නොදන්න නොදරුවන්ගේ වචනපතයන් ගණන් නොගෙන ඉවසිලිවන්ත වන කල්යාණ මිත්‍රයෙක් වෙන්නට ඕන. ගම්භීරංච කතං කත්තා කියන්නේ ගම්භීර වූ ස්කන්ධාතන ධාතු ආදී පිළිබඳ මනවින් කියා දෙන කල්යාණ මිත්‍රයෙක් වෙන්නට ඕන. නොචත්තානේ නියෝජය කියන්නේ මාර්ගඵල අධිගමනයේ දක්වා අවශ්‍ය වන පිළිවෙත් මඟ හැර වෙන දෙයක් නොකියන ඒ ප්‍රතිපත්ති මාර්ගයෙම යොදවන කල්යාණ මිත්‍රයෙක් වෙන්න ඕනේ. මේ කියන උතුම් කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබා තමාට සුදුසු සෙනසුනක් තෝරා ගන්නට ඕනේ. විශේෂයෙන් භික්ෂූන් වහන්සේ නමක් නම් නුසුදුසු සේනාසන 18ක් ගැන අට කතාවල හැඳින්වෙනවා. මහා වාසං නවා වාසං ජරා වාසං ච පන්තනේ සොණ්ඩින් පත්තංච කුප්පංච <clears throat> පලං සත්‍තිත මේවච <clears throat> නගරං දාරුණා කෙත්තං විසභාගේන පත්තනං පච්ඡන්ත සීමා සප්පායන් යත්ත මිත්‍රෝ නලබ්බති කියන අතලසක් තියෙනවා නුසුදුසු සේනාසන වශයෙන් අත්හැරිය යුතු. මහා වාස කියන්නේ වත් පිළිවෙත් කිරීමෙන් නිමාවක් නැති විහාරස්ථාන තියෙනවා. හේතන් ප්‍රතිජග්ගණය කරන්න කාලයේ වැඩියෙන් ගත වෙන නිසා භාවනාවට බාධා. නව ආවාසයන් කියන්නේ අලුතින් ගොඩනැගෙන ආවාස තියෙන. ඒ නව කර්මාන්ත බහුල බැවින්ද ඒද බාධාවක්. එවාගෙම මහා වාසං නව ආවාසං ජරා වාසං කියලා කියන්නේ බොහෝ දි รา පත් වූ ආවාස තිබුණොත් ඒවා හිමින් කඩා බිඳ වැටෙන බැවින් ඒවා ප්‍රතිසංස්කරණය කරන්නම කාලය ගත වෙනවා. ඒකත් බාධාවක්. පන්තනින් කියන්නේ මාර්ග ආසන්න ඇති සේනාසන. මාර්ගාසන්න වල බොහොම පරිබෝධ බැවින් ඒකත් නුසුදුසුයි. සොන්දිම් පත්තංච පුප්පංච ඵලම් පත්තිත මේ වෙති කිව්වේ ගිහි මිනිසයන් ඇවිල්ලා වතුර ගෙන යන පන් පොකුණු දැන් ලිං ආදී ඇති සමීප ස්ථානවල සුදුසු මදි. ඒ වගේම මහජනය ඇවිල්ලා දව දඬු කපාගෙන යන තැන්, පත්කොළ කපාගෙන යන තැන්, මල් නෙලාගෙන යන තැන් ආසන සෙනසුන් වටිනාකමක් නැහැ භාවනාවට බාධාවක්. තවත් බොහෝ භික්ෂූන් වහන්සේලා එන්න යන්න ප්‍රාර්ථනා කරන තැන් තියෙනවා බලාපොරොත්තු වෙන තැන් තියෙනවා. ඒ තැන්ද තමාට අසත්‍රාය වෙන්න පුළුවන්. නගරං කියන්නේ නගරාසන්න විසේනාසනද භාවනාවට බාධාවක් වෙනවා. දානා කියන්නේ දව කියන්නේ දර ආදී කඩා ගන්න දෙන්නේ නැත්නම් කරදර තියෙනවා නම් යන් තැනක ඒ තැන උදත් අත්හැරිය යුතු වෙනවා. තෙත්තන් කියන්නේ කුඹුරු යායවල් ආසන්න තැන් වලත් කුඹුරු හිමියන්ගෙන් ගොවීන්ගෙන් නොයෙක් අපහසුතා පැමිණෙනවා. විෂභාග කියන්නේ තමාගේ සීලාදි ගුණයට සමානත්වයක් නැති විෂභාග පුජ්‍යලයන් ඉන්න තැන් වලත් යක්ෂ ප්‍රේත අමනුෂ්‍යයන් විෂගෝර සර්ප යාල මුර්ගාදීන් බහුල තැන් සදමහන්ත භාවනාවට නුසුදුසු වෙනවා. පට්ඨනම් කියන්නේ පටුණු ගම් කියන්නේ බොහෝ තොටු කොළවල්. නව තොටු කොළවල් තැන් වල එවාගෙම වෙළඳ මධ්‍යස්ථාන ආසන්න තැන් භවනාට සුදුසු වන්නේ නැහැ. පච්ඡන්ත සීමා කියලා කියන්නේ තුනුරුවන් නොපවට්නා සදාවතුන් නොපවට්නා ප්‍රදේශ භවනාට සුදුසු නැහැ. සීමා කියන්නේ රාජ්‍ය සීමා අතර නැමැතීමත් අන්තරාදායකයි. යත්මිත්වෝ නලබ්බති කියන්නේ Tamanට සැකයක් සාංකාවක් ඇති වූ විට ඊට පිළිතුරක් නැත්නම් විසඳුමක් ලබා ගන්න සුදුසු කල්යාණ මිත්‍රයෙක් නැතිනම් යම් තැනක එවැනි තැනක්ද සත්‍රාය වන්නේ නැහැ. මේ නිසුදුසු තැන් අත්හැර දමා කුණ්ඩපාතචාර්යාවට වඩා දුර නැති වඩා සමීප නැති වාගේ පෙන් පහසේ ඇති රුක්ෂවන් ඇති විවේක ඇති තැනක්ම සොයා ගන්නට ඕනේ. ඒ විදිහේ සේනාසන ශ්‍රී ලංකාවේ කොතිකුත් සුලභව තිබුණා දැනුත් තියෙනවා. ඒ විදිහේ සේනාසනයක්ම භාවනාවට සමාසෝදාගත යුතු වෙනවා. ඊළඟට තියෙන්නේ අධ්‍යාස සම්පන්නව භාවනාවේ දෙන්නට ඕන. අධ්‍යාස කියන්නේ ප්‍රණීත අධ්‍යාසය. රහත් බව, පසේ බුදු බව, ලෝතුරා බුදු බව වැනි උසස් අධිගමයක් බලාපොරොත්තු වන සෑම උතුමෙකු විසින්ම පුරුදු කරන අධ්‍යාස හයක් තියෙනවා. එය සෑම සිල්ලතෙක්ම සෑම භාවනාන යෝගියෙක්ම අනුගමනය කළොත් අධ්‍යාස හයක්. අලෝභ අධ්‍යාසයක බෝධිසත්තා ලෝභයේ දෝෂ දස්සා විනෝ අදෝ සජ්ජාසයාච බෝධිසත්තා දෝෂේ දෝෂ දස්සාවිනෝ අමෝ අජ්ජාසයාච බෝධිසත්තා මෝහේ දෝෂ දස්සාවිනෝ නෙක්ඛම්මජ්ජාසයාච බෝධිසත්තා ඝරාවාසේ දෝෂ දස්සාවිනෝ පවිවේකජ්ජාසයාච බෝධිසත්තා ඝන සංගණිකාය දෝෂ දස්සාවිනෝ නිස්සරණජ්ජාසයාච බෝධිසත්තා සබ්බ භවගතේසු දෝෂ දස්සාවිනෝ මේ කියන අධ්‍යාස සම්පන්න කෙනෙක් වෙන්නට ඕනේ භාවනාවක් සපුරා ගන්න මේ කරුණු හය අවශ්‍ය වෙනවා. අලෝභ සාගත අදහස්, අදෝස සාගත අදහස්, අමෝහ සාගත අදහස්, නෛෂ්ක්‍ම්‍ය අදහස්, ප්‍රවිවේක අදහස්, නිස්සරණ අදහස් බවත් ගන්නට ඕනේ. ලෝභයේ දොස් දැකීමෙන්, ද්වේෂයේ දොස් දැකීමෙන්, මෝහයේ දොස් දැකීමෙන්, ඉහිගේ දොස් දැකීමෙන්, පිරිස්මැද්දේ ජීවත් වීමේ දොස් දැකීමෙන්, සංසාරයේ සසරෙහි දොස් දැකීමෙන් තමා ප්‍රණීත අධ්‍යාසයෙන් යුතුවම භාවනාවට වාඩි වෙන්නට බලාපොරොත්තු වන්නට ඕන. ඊළඟට කල්යාණ මිත්‍රයන් වහන්සේගෙන් ලැබුණු සදුපදේශයන්ගෙන් අකුරක්වත් වෙනස් නොකොට මුලැමැදාග මනමින් සිහිය දරාගෙන ඒ උපදෙස් ලැබුණු ආකාරයෙන්ම කමඨාන වඩන්නට ඕන. දැන් මේ කියන ලද කර්මස්ථාන භාවනා 40න් යම්කිසි සමත භාවනාවකින් ධ්‍යානයක් උපදවා ගන්න බලාපොරොත්තු වන්නේ නම් මේ මූලික උපදේශ ටික අනුගමනය කොටම තමන් උදේවරුේ පිළිසුඟා වළඳා බත් මත අත්හැර දමා හෙවත් ඒක සංසිඳවාගෙන ඊළඟට සුදුසු තැනක සුදුසු ආසනක් පනවාගෙන භාවනාවට සූදානම් වෙන යෝගාවචරය විසින් පූර්ව කෘත්‍ය සම්පාදනය කළ යුතු වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ බුදු වුණේ ධම්සක් දේශුවේ ධර්ම දේශනා කලේ සමාපatti සමවැදුනේ දන් වැළඳුවේ පවා නැගෙනහිර බෙදා දෙසාට මුහුණලා වාඩි වේගෙනයි. දිසා නමස්කාරයේ සඳහා නොවේ අභිවෘද්ධි කර දිසාවට හැරී වාඩි වීම සීල බුදුවරයන් වහන්සේලාගේ චාරිත්‍රයක්. නිසා භාවනාවෙන් දියුණුවක් අභිවෘද්ධියක් කැමති වෙන යෝගාවචරයා නැගෙනහිරට මුහුණලා වාඩි විය යුතුයි. නොවේසේනම් උතුරට මුහුණලා වාඩි වීමක් හරිදක් නැහැ. සෙසු දිශාවන්ට මුහුණලා වාඩි වීමෙන් ආපත්‍ය සිද්ධ නොනත් කොයි දිශාවටද මුහුණ දෑමෙන් තමාගේ සිත සමාධි වන්නේ කියන එක තමන්ම අත්හදා බලා පරීක්ෂාකාරී සුදුසු දිශාවට මුහුණලා වාඩි වෙන්නට ඕනේ. යෝගාවචරයක විසින් අවශ්‍ය වේලාවට පළඟ ලිහා බිමට පය තබන්න සුදුසු හැටියට මිතිරියනක් තරම් උස ඇති ආසනයක් පනවා ගන්නේ නම් වඩා හොඳ බව සඳහන් වෙනවා. එක් ව්‍යාස සතරඟුලක් කියලා සඳහන් වෙනවා. එක් ව්‍යාස සතරඟුලක් පමණ උස ඇති කකුල් සහිත ආසනයක වාඩි වුණා නම් යම් වෙලාවක දෙපය පළඟ ලෙහා පාත් කරනවා නම් පහසින් නිමිතා ගන්න පුළුවන් වෙනවා. ඒ විදිහේ සැප ආසනයක් පනවාගෙන උඩුකය කෙලින් තබාගෙන තමාට නියමිත කමඨානට සිහියොදන්නට පළමුවෙන් සීලය ආවර්ජනා කරනවා. සීලය ආවර්ජනා කළා සීලයෙන් සිත සම්පහන්සනය කරගන්නවා සතුටු කරගන්නවා ඊළඟට නෛෂ්ක්‍රාම්‍ය ආනිසංස සලකන්න කලින් කාම ආදීනව සලකන්නට ඕනේ ඒ කියන්නේ කාමයන් හිතේන ආදීනව සලකලා එහි ඇතා වූ නින්දිත බව තුච්ච බව අසාර නිසාර බව සිතට දරාගෙන නෛෂ්ක්‍රාම්‍යයට හිත නමා ගන්නට ඕනේ අත්තිකංකුලෝපමා කාමා වුත්තා භගවතා බහු දුක්ඛා බහූපායාසා ආදීනවෝ එත්ත බීජෝ මංසපේසූපමා කාමා අංගාලකාසූපමා කාමා කිනුක්කූපමා කාමා සුකිනුකූපමා කාමා යාකිතුකූපමා කාමා රුක්කඵලෝපමා කාමා අසිසූනූපමා කාමා සත්තිසූලූපමා කාමා සප්පසිරූපමා කාමා මේ දසවිධ කාමාදීනව මැනවින් සිතට නගා ගන්නට ඕනේ මේ ඇස පිනවන, කන පිනවන, නැහැය දිවහි, කාය පිනවන, පසිනුරම් පිනවන කාම වස්තුව කියන්නේ හරියට ඇට සැකිල්ලක් නැත්නම් ඇට කැබැල්ලක් බල්ලක විසින් මේ හපහප ඉදී මහා නිෂ්ඵල වැඩක්. ඒ වගේම මස් පිටක් හා සමානයි මස් පිටක් තිබූතු වූතන ඇලෙනවා වගේම යම් කිසි රත් කරපු මස් පිටක මේ රත් කරපු කබලක මස් පිටක් කිව්වනම් වහා මේක ඇලී ගන්නවා ඒකෙන් විනාශ වෙනවා ගල කබලක මස් පිටක් කිව්වනම් වහා මේක ඇලී ගන්නවා. ඒකෙන් විනාශ වෙනවා ගලවන්න බැරි වෙනවා. ඒම ගිනි අඟුරු වලක් හා සමාන බව අත දැවෙන ගිනි හුලක් වැනි බව සලකාගෙන සිහිනියක් දැකීමක් වගේ නිෂ්ඵල දෙයක් බව දැනගෙන එවාගෙම తాවකාලිකව ගත දෙයක් බව දැනගෙන ගසර නැංගේ දෙඩි කඩා කන්නේකෝ එසේ සිටියේදී තව කෙනෙක් ගස කපා හෙලන්නක් යනි බව එවාගෙම මස් කැපෙන කත්තක් කොළඹුවක් යනි බව එවාගෙම පපුවට ඇනුණු ලකුරු ආයුධයක් යනි බව විසගෝර සර්පයෝගි හිසක් යනි බව මේවා සලකමින් කාමයන් ආදීනව සිතට නඟාගෙන ඒ සම්බන්ධ විරක්ත භාවය ඇති කරගන්නට ඕන. නයිස්රාම්‍යානි සංසවාසයෙන් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා මේ පංචකාම වස්තුන්ගෙන් ක්ලේශකාමයන්ගෙන් වෙන් වී ලබා ගන්නා ලද निराமிස සම්පත්තිය ගැන සිතින් ආවර්ජනා කරන්න ඕනේ. කාමයන්ගෙන් තොරව මේ निराமிස ධානසවේතපත් වූ තුමන් බඹලව උපන්න. එයින් නොනවති සෝවාන් සකදාගාමි අනාගාමි මඟඵල ලැබුවා. උබ්බේ නිවාස ඥාන දිබ්බ චක්ඛු ඥාන ආදී ඥාන විශේෂයන් ලැබුවා. එවාගේ මේ චතුස්පාටි සම්විදා ඥාන ලැබුවා. සත් අසාධානඥාන ලැබුවා, සත් අභිඥා ලැබුවා. චුද්ධ ඥාන, සෝලස ඥාන ආදී ලැබුවා. ශ්‍රාවක බෝධි ඥාන, ප්‍රත්‍යේක බෝධි ඥාන ලැබුවා. සරුවක්ඥතා ඥාන ලැබුවා. මේ ආදී වශයෙන් නයිස්ක්‍රම්‍ය ආනිසංස නුවණින් ආවර්ජනා කරලා හිත සම්ප්‍රාසනය කරගෙනම සමහර නිසි කමඨහනට යොදා ගන්නට ඕනේ. භාවනා කර්මස්ථාන අතරින් සබ්බත්ක කම්මට්ටාන නමින් කියවෙන බුදු ගුණ මෛත්‍රිය, අසුබ, මරණ සති කියන මේ සතර පළමුවෙන් ප්‍රගුණ කරගෙන තබා ගන්නට ඕනේ. ඒක සෑම ඉරියව්වකදීම සෑම භාවනාවකට පුරේචාරිව දියුණු කළ යුතු භාවනා හතරක්. ඊළඟට භාවනා කමඨහන් අතුරෙන් ඊටාම සරල එවාගේම ඊටාම ලෙහෙසි වුණත් මහා පුරුෂ භාවනාවක් වශයෙන් ගැනෙන ආනාපාන සති භාවනාවන යෝගාවචරයෙකු වේ නම් උඩුකය කෙලින් තබාගෙනම වාඩි වී සිටිනවා. උඩුකය කෙලින් තබාගත් යෝගාවචරයා තමාගේ පිටකටු පෙළ ඉරිදිව පවත්නා බැවින් නාසිකාග්‍රයේ හැපෙන සියුම් මුදු හුස්ම රැල්ල අරමුණු කරන්න සමත් වෙනවා. සතිය හොඳින් පිහිටා සිටිනවා. ආනාපාන සතිය මෙහි කරන්ඩ කරන්ඩ හුස්ම රැල්ල සියුම් වෙන බැවින් සියුම් මෝද හුස්ම රැල්ල අරමුණු කරන්ට ලෙහෙසි වෙන්නේ උඩුකය කෙලින් තබා ගැනීමෙනුයි අනික් කාරණය වැඩි වේලාවක් එක ඉරියව්වේ සිටීමට කුඩුකය කෙලින් තබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ස්වල්පයක් හෝ ඇදට පිහිටියා නම් වැඩි වේලාවක් කන්දමත්ින් මාංශ පේශිවල හිතකටුවට තෙරපීම නිසා වේදනා කර බැවින් ඉරියව් වෙනස් කරන්න වෙනවා. ආනාපාන සති භාවනා වඩන්නෙකුට සිංහල පයෙන් පය තුනක් තුනමාරක් එක ඉරියව්වේ ඉන්න පුළුවන් වීම ආසන විජය හැටියට හඳුන්වන්නේ එතෙක් වේලා ගත කිරීමෙන්ම තමා බලාපොරොත්තු වන භාවනාවේ ප්‍රගතිය දැක ගන්න පුළුවන් වන බැවිනුයි. පැයක් පැය භාගයක් තරම් කෙටි කාලයකින් ආසනය වෙනස් කරන්න ගියොත් ඉදිරියෙන් ලැබෙන්න තියෙන චිත්ත සමාධියට බාධාවක් වෙනවා. හේතුව ආනාපාන සතිය හෝ වෙනත් කමඨහනක් හෝ ආරම්භ කරන යෝගාවචරයට මුලින් විනාඩි 30ක් විනාඩි 45ක් සමානට පැයක් තරම් කාලය තමන්ගේ සිතේ නීවරණ යටපත් කරගන්න අවශ්‍ය වෙනවා කාලේ. ශාරීරික වශයෙන් එන වේදනා සංසිඳවා ගැනීමටත් එවාගේම සිතේ විදහාවනේ සංසිඳවාගෙන පරිපාලම නිමිති උද්ඝා නිමිති ප්‍රතිභාග නිමිති ලබා ගැනීමට පැයකට වැඩි වේලාවක් මුලින් අවශ්‍ය වෙනවා සමාධි නිමිත්ත වසීභාවයටපත් වූ යෝගාවචරයෙකුට නම් වාඩි වෙච්ච ගමන්ම ඒ සමාධි නිමිත්ත උපදවා ගන්න පුළුවන් ආධිකාර්මික යෝගාවචරයට වැඩි වේලාවක් ගත වෙනවා අනුපිළිවෙලින් හිතේ ශක්තිය ඇති කරගෙන අර සමාධි භාවනාවේ ප්‍රතිඵල දැක ගන්නද. නිසා පැයකින් තරම් කෙටි කාලයකින් ඉරියව්ව මාරු නොකරනත් ඊට වඩා වැඩි වේලාවක් ගත කරන්නත් උඩුකය කෙලින් තබාගෙන වාඩි වීම අත්‍යවශ්‍ය වෙනවා. උඩුකය කෙලින් තබාගත් යෝගාවචරයේ ආස්වාස ප්‍රස්වාස අරමුණ ගැන සිහිය පිටුවා ගැනීම පිණිස ස්පර්ශය බලන්නට ඕනේ නාසිකාග්‍රයේ. දීගෝ රසෝ ච අස්සාසෝ පස්සාසෝ පචතාදිසෝ චත්තාරෝ වන්නා වත්තන්ති නාසිකග්ගේව භික්ඛුනෝ කියන මේ අටකතා උපදේශය අනුව නාසිකා අගෙහි දීර්ඝාශ්වාස දීර්ඝ ප්‍රශ්වාස රස ආශ්වාස රස ප්‍රශ්වාස කියන මේ අවස්ථා හතර හොඳින් දැක ගන්නට ඕනේ. මේ දීර්ඝ ආශ්වාසයක් මේ දීර්ඝ ප්‍රශ්වාසයක් කියලා හිතන්නේත් නැහැ. මේ දීර්ඝ මේ රස ආස්වාසයක් මේ රස ප්‍රස්වාසයක් කියලා හිතන්නේ හිතන්නේ තියෙන්නේ ආස්වාස ප්‍රස්වාස කියන වචනේ පමණයි නමුත් Taman ආબોධ කරගන්නට ඕනේ මේ දීර්ඝ හුස්ම මේ කෙටි හුස්ම කියන එක හුස්ම හැපෙන තැන ස්පර්ශය නිමිති කරගෙන හුස්ම රැල්ලම බලන්නට ඕනේ ස්පර්ශ වෙන ස්ථානයේ හෝ ස්පර්ශ වීම හෝ දැක්කොත් අතින් උත්සාහ ගත්තොත් සමාධියට බාධාවක් වෙනවා හේතුව අපට අවශ්‍ය වන්නේ අස්වාස ප්‍රස්වාස කියන මේ සම්මුති අරමුණයි. ඒ සම්මුති අරමුණ හැපීම නොවේයි, හැපෙන ස්ථානයේ නෙමෙයි ආස්වාස ප්‍රස්වාස හුස්ම රැල්ලයි. ඒ හුස්ම රැල්ලේ තියෙන වර්ණයක්, ඒ වර්ණය හැට නොපෙනුනත් හිතට අරමුණු වෙනවා. ආස්වාස ප්‍රස්වාස අරමුණේ හුස්ම රැල්ලේ වර්ණයේ වශයෙන් ගැනෙන සුදු පාටක් ස්වල්ප වේලාවක් අන්විහිත නැවි ආස්වාස ප්‍රාස්වාස දෙක කෙරෙහි සිටී පිහිටුවාගෙන සිටීමේදී ලා සුදක් වැනි වර්ණයක් පළමුවෙන් සිතට අරමුණු වෙනවා ඒ හඳුන්වනවා පරිකරම නිමිත්ත කියලා ඒ පරිකරම නිමිත්තම සෑහීමකටපත් නොවි ආස්වාස ප්‍රාස්වාස අරමුණේ තවත් දොරට ඉහි මුල මැද අග පේන හැටියට සිහිය පවත්වාගෙන යාමේදී උග්ඝහ නිමිත්ත කියන අවස්ථාව දකින්න පුළුවන්. සුදු පාට වලාකුළු සුදු පුළුන් ගොඩවල් පාවෙවි පාවෙවි තියෙනා වගේ විදුලි කොටන්නා වගේ චංචල සහිතව කලින් තිබුණට වඩා විශේෂ ආලෝකයක් දකින්න පුළුවන්. ඒ හැඳින්වෙන්නේ උග්ඝහ නිමිත්ත කියලයි. ඒ උග්ඝහ නිමිත්ත ලැබෙන වෙලාවේ හිතේ ඇති සමාධියට කියනවා පරිකර්ම සමාධිය කියලා. තාම නීවරණ යටපත් වෙලත් නැහැ. තවත් දුරට සියුම් මූද ආස්වාස ප්‍රස්වාස දෙක මෙනෙහි කරන යනකොට ඒ පාවෙමින් තියෙන සුදු ආලෝක නිශ්චල බාටපත් වී තා ප්‍රභාස්වර ස්වභාවයකින් තමාගේ දිවියෙහි ඒ නිමිත්ත පහළ වෙනවා ඒ හඳුන්වන්නේ ප්‍රතිභාග නිමිත්ත කියලයි මේ පරිකර්ම නිමිත්ත උග්ඝහ නිමිත්ත ප්‍රතිභාග නිමිත්ත කියන අවස්ථා තුනම ලැබෙන්නේ කාමාචර කුසල්සිතටයි ප්‍රතිභාග නිමිත්ත අවස්ථාවේ හිතේ ඇති සමාධියට කියන උපචාර සමාධිය ඒ මොහොතේදී පංච නීවරණ යටපත් වෙලා එතෙක් වේලාව නීවරණයන්ගේ බලපෑම නිසායි ප්‍රමාද වුනේ නීවරණ කියන්නේ කාමච්ඡන්ද කියන ආසාව ව්‍යාපාදකෙන් නිරුස්සන බව තීන මිද්ද කියන්නේ අලිමැලි දුබලකම උද්දච්ච කුක්කුච්ච කියන්නේ විසිරීම හා පසුතැවිල්ල විචිකිච්ඡා කියන්නේ සැකේ සංකාව මේවා වරින් වර හිතට ඇතුල් වූ නිසායි මෙච්චර පමා වුනේ. මේවා යටපත් වූ පමණින්ම ප්‍රතිභාග නිමිත්ත පහළ වෙනවා. මේවා යටපත් වෙනකොට හිතේ ශක්තිමත් වෙනවා. කුසල විචාරකය, කුසල විචාරය, කුසල ප්‍රීතිය, කුසල සුඛය, කුසල ඒකාග්‍රතාව කියන ධානාංග පහ. කාමාචර කුසල් සිතේ ඇති බැවින් චිත්ත වීතියෙන් වීතියට මේක බිඳී ගියත් කුසල චිත්ත වීති පරම්පරාවක් එක්කම පහළ වෙනවා. ඒ නිසා ඒ මොහොතේ පවට්නා ප්‍රතිභාග නිමිත්ත නිශ්චලව එවාගේම ප්‍රභාසරව පවතිනවා. නමුත් යෝගාවචරයාට මුලින්ම ලැබෙන ප්‍රතිභාග නිමිත්ත වැඩි වේලා නොපැවතී බිඳී යන්න පුළුවන්. ඒ ගැන කලකිරෙන්නේ නැතුව ඉරියව්ව මාරු කරන්නේ නැතුව නැවත නැවතත් අස්වාස ප්‍රස්වාස අරමුණේම සිහිය පිහිටුවා ගත යුතු වෙනවා. අස්වාස ප්‍රස්වාස අරමුණේ සිහිය පිහිටුවාගෙන යාමේදී ඒ බිඳි බිඳී ගිය ප්‍රතිභාග නිමිත්ත නැවතත් යථා ස්වરૂපයෙන් පහළ වෙනවා. ඒ අවස්ථාවේදී යෝගාවචරය ඉක්මන් නොවි, පමා නොවි, කලබල නොවි, උදම් නොවි අදිෂ්ඨාන කර කර ඒ ප්‍රතිභා නිමිත්ත තහවුරු කරගන්නට ඕනේ. විනාඩි 5ක් 10ක් 15ක් මේක පවතිවා මේ දෙකෙන් දෙක වේලාව දික් කරමින් වැඩි වේලාවක් ප්‍රතිභා ගනිමින්ට සඳවා ගැනීමට පිහිටුවා ගැනීමට වසීබාට පමුණවා ගැනීමට පුරුදු වීම අවශ්‍යයි ප්‍රතිභා ගනිමින්ට වසීබාට පමුණවා ගත්තේ නම් ඉන් අනතුරුව අර්පණා සමාධි ලබා ගැනීම පහසු වෙනවා. ප්‍රතිභාග නිමිත් අවස්ථාව නීවරණයෙන් තොර බැවින් උපචාර සමාධියක් වන බැවින් උපචාර සමාධියේ වැඩි වේලාවක් පවත්වාගෙන යාමේදී නීවරණ බොහෝ සෙන් යටපත් වීම නිසා ප්‍රථම ධානයේ නැමැති අර්පණා සමාධිය මුලින් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ සරල වශයෙන් කෙටියෙන් සංක්ෂේපයෙන් හැඳින්වූ මේ උතුම් පිළිවෙත් මඟ නැවත නැවත අපි කල්පනා කරමින් එවාගෙම සාකච්ඡා කරමින් නිවැරදිව තේරුම්ගෙන ඊටාම සියුම් වූ අඩුපාඩුකම් ඉවත් කරමින් සියුම් වූ උපදේශ අනුගමනය කරමින් මේ ප්‍රතිපා නෙලා ගන්න අදිෂ්ඨාන කළ යුතු වෙනවා. ඒ ආනාපාන සති භාවනාවෙන් රූපාචර ධ්‍යාන සමාපatti හතරක් උපදවා ගන්න පුළුවන් වෙනවා. පළමුවෙන්ම මේ උග්ඝහ නිමිති ප්‍රතිභාග නිමි අවශ්‍ය අවස්ථාවන් ලබාගත් යෝගාවචරයාට ඊළඟට ආනාපාන සති ප්‍රතිභාග නිමිත්ත වසීබාට පමුණවාගෙන ආවර්ජනා කළ යුතු වෙනවා. මේ ආනාපාන ප්‍රතිභාග නිමිත්ත අරමුණෙහි විතක්ක ਵਿਚාර ප්‍රීතිසුඛේ කාග්‍රතා සහිත ප්‍රථම ධාන අර්පණාවෙන් සිත සමාධිගත වේවා කියලා වරක් අදිෂ්ඨාන කරගෙන ආස්වාස ප්‍රාස්වාස අරමුණේ සිහිය පිහිටුවා ගන්නට ඕනේ. එසේ සිහිය පිහිටුවාගෙන ඊතා සියුම් වූ හුස්ම රැල්ල කෙරෙහි මනස සිහියෙන් ඉදීමේදී එකවරටම අරමුණ කෙරෙහි ගිලා බැස්සාක් මෙන් ප්‍රණීත වූ සැපයක් ප්‍රීතිය සහිතව චිත්ත ඒකාග්‍රතාව ස්වනිකව පහළ වෙනවා. ඒක එක චිත්තක්ෂණයයි. අයමත් අයමත් ඒ විදිහට ආවර්ජන කරමින් ඒ ලබා ගන්න බලාපොරොත්තු වන අර්ථනා උපදවා ගන්නට ඕනේ. සියවරක් දහස් වරක් කරේසේ ආවර්ජන කරමින් නැවත නැවත එක ඉරියව්වේදී ඒ සමාධිය නැවත නැවත පහළ කරගන්නට ඕනේ. එසේ ආවර්ජනාවයි සමාපර්ජනාවයි දෙක බහුල වශයෙන් කරලා දැන් ආවර්ජනා කළ පමණින් ප්‍රතිභාග නිමිත්ත එළඹ සිටිනවා එපමණින්ම සමාපත්තියේ සමවදිනවා ඊළඟට අදිෂ්ඨාන කරන්නට ඕන වෙලාවක් මේ ආනාපාන ප්‍රතිභාග නිමිත්තෙහි හිතක් විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත ප්‍රථම ධාන අර්පණාව මෙතෙක් වේලාව පවතිවා කියලා විනාඩි 5 විනාඩි 8 විනාඩි 10 විනාඩි 15 ඒ වගේ ටිකෙන් ටික ටිකෙන් ටික වැඩි කර කර ඒ සමාධි ශක්තිය දික් කරන්නට ඕනේ. එසේ වේලාව අදිෂ්ඨාන කර කර පැවැත්වීමද කියන අදිෂ්ඨාන වශීතාව කියලා. ආවර්ජනාවයි සමාපඥාවයි අදිෂ්ඨානයයි කියන මේ තුන පුරුදු නම් පස්සේ කෙටි කෙටි වේලාවකින් ධ්‍යානෙන් නැගිටින්න පුරුදු වෙන්නට ඕනේ. මේ ආනාපාන ප්‍රතිභාග නිමිත් අරමුණෙහි හිතක් විචාර ප්‍රීතිසුඛ ඒකාග්‍රතාවසහිත ප්‍රථම ධ්‍යාන අර්පණාව මෙතෙක් වේලා සමයදී මෙතෙක් වේලාවකින් නැගිටීම වේවා කියලා වේලාව අදිෂ්ඨාන කරගන්නට ඕනේ. කෙටි වේලාවකින් නැගිටින තරම් පුරුදු වීමේ ශක්තියට කියන්නේ උත්තාන වසීතාව. ඉදිරි ඉදිරි සමාපatti උපදවා ගැනීමේ බලාපොරොත්තු වන යෝගාවචරය කෙටි වේලාවකින් ධ්‍යානයෙන් නැගිටින්න අවශ්‍ය වෙනවා. එනිසා කෙටි කෙටි වේලාවන්හිදී සමාධියෙන් නැගිටීමට පුරුදු වීම උත්තාන වසීතාවයි. මෙසේ ආවර්ජනා සමාපජ්ජනා අදිත්‍ථානා වුත්ථානා කියන හතරම ප්‍රගුණෙන් පස්සේ ඒ ඒ සමාධියෙන් නැගිටලා එහි ධානාංග ප්‍රතිවේක්ෂා කිරීම සිද්ධ කළ යුතුයි. විතර්කේ ਵਿਚාරේ ප්‍රීතිය සුඛ ඒකාග්‍රතාව කියන මේ පහ වෙන වෙනම හිතේ පැවති ඇති තමන්ගේ වස්තු රූපයේ කෙරෙහි සිත යොමු කරලා මෙනෙහි කරන්නට ඕනේ. එසේ මේ පහ වෙන වෙනම ආවර්ජනා කළ නැවත සම්පින්දනය කරමින්ද මේ පහ එකවරට අරමුණු කරන්නත් පුරුදු වෙන්න ඕනේ. මෙසේ මේ පංචේද වසීතා පුරුදු කරගත් යෝගාවචරයෙකුටයි ඊළඟ සමාධිය සඳහා තීර නගන්න පුළුවන් වන්නේ. ඒ සම්බන්ධ උපදෙස් නැවත නැවත භාවනා කරන අවස්ථාවන්දී විශේෂයෙන් බලාපොරොත්තු වන්නට ඕනේ. ඒතකොට මෙන්න මේ දසවිධ ඵලිබෝධයන් හා කුද්දක ඵලිබෝධයන් සිඳදම කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් ආශ්‍රය කරමින් ඒ කල්යාණ මිත්‍ර උපදේශයන් අකුරටම පිළිපදිනින් සීල සංවරය මනවින් පවත්වාගෙන ඉන්ද්‍රිය සංවරය මනවින් තබාගෙන අර බක්ක සම්බන්ධ විනෝදයෙන් යුතුව කායික පහසුවක් ඇති කරගෙන සුදුසු සැප ආසනයේ කුඩුකාය කෙලින් තබාගෙන මේ විදිහට ආනාපාන සති භාවනා වැඩිමින් එක මාසනයකදී බොහෝ විට යෝගාවචරයාට ප්‍රථම ධානය ගැන උපදවා ගන්න පුළුවන් ඉතින් එසේ ධ්‍යාන උපදවාගත් යෝගාවචරය එයින් නවතින්නේ නැතුව ඉදිරියට තියෙන ධ්‍යාන ශක්තිය තවත් තහවුරු කරගෙන මේ විපස්සනාට හැරෙන්න ඕනේ. විපස්සනාට හැරීමේ දොරටු තුනක් මෙහි කියනවා. උපචාර සමාධි අවස්ථාවක්, රූපාචර චතුර්ථ ධ්‍යාන සමාධි අවස්ථාවක්, අරූප සමාපatti අවස්ථාවක් කියලා දොරටු තුනක් තියෙනවා. ඉන් තමන් කැමති දොරටුවකින් විපස්සනාට හැරෙන්න අවකාශ ලැබෙනවා. ඒ සඳහාද ගුරු උපදේශ අත්‍යවශ්‍ය වෙනවා. විපස්සනා භාවනාවෙන්ම නාම රූප පරිච්ඡේද ඥානයේ පටන් විපස්සනා ඥාන කුළු ගන්වා තදංග වශයෙන් කෙලෙසුන් යටපත් කොට අර ධ්‍යාන බලයෙන් විස්කම්බණය කළ කෙලෙසුන් නැත මේ ප්‍රියශීලී සම්බ්‍රාහ්මචාරින් වහන්සේලාට මේ උපාසක මහත්තුරුද දිනාටම මේ පවත්වන ප්‍රතිපත්ති ධර්මයේ පීවරෙන් පීවර ගෙවන විනාඩියෙන් විනාඩියේ සාර්ථක වේවා සති සමාධි ඥාන වැඩේවා ඒ උසස් බෝධිපාක්ෂි ධර්ම වැඩේවා විසුද්ධි ධර්ම සවිසුද්ධ වේවා සම්්‍යක් ප්‍රාප්තනා සඵල වේවා දෙලෝ ජයගෙන පැතු පැතු බෝධියාන වලින් ආරි සත්‍ය අවබෝධයෙන් සිද්ධ වන බුදුපසේ බුදුමහරහතන් වහන්සේ අවබෝධ කොට නිවිතනසේ වදාළ අජරාමර ශාන්ත ලෝකෝත්තර අමා මහ නිවන් සෝ ප්‍රාප්තනා පරිත්‍යෙන් සාක්ෂාත් වේවා ආදී අදිෂ්ඨාන සබා ගන්නවා